නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං වසාමි ජින්නසෝතං පරක්ඛම්ම කාමේ පරදුරාමන සංඛාරාණං khයං යත්වා අකතඤ්ඤෝසි බ්‍රාහ්මණ යදා ද්වේසු ධම්මේසු පාරගෝ හෝති බ්‍රාහ්මණ අතස්ස සබ්බ සංයෝගෝ අත්තං ගච්ඡanti ඥානතෝ පෙරවීරිය වඩලා කාමයෙන් නිදහස් වෙනවා සීල සංස්කාරයන් වල ශූන්‍යත්වය දැකලා ආය කාමයන් වලට පුතුගීදී දාවියක් දක්වන කෙනෙක් නොවන ආන්නේ කෙනාට බ්‍රාහ්මණ කියලා කියනවා යම්ස කෙනෙක් හිත තැම්පත් කර ගැනීමත් විශේෂිත වූ ඥානයක් කියන මේ කාරණා දෙකෙහි සුවිශේෂී කෙනෙක් වෙනවා නම් ප්‍රඥෙක් වෙනවා නම් පඬිතෙක් වෙනවා නම් එයා සිළුම් සංයෝගයන් වලින් නිදහස් වෙලා උතුම් වූ අර්ථය අනුභව කරනවා. ඔබ තියෙන ධම්මපදයේ බ්‍රාහ්මණ වර්ගයේ ප්‍රධාවන්ත කෙනෙකුනේ අදත් අපේ අර සතිපට්ඨානය කියන මාතෘකාව ප්‍රධාන කරගත්ත අපේ ධර්ම සාකච්ඡාව කරන වෙලාවයි මේ. පෞගේ සතිය කිට්ටු වෙනකොට සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ එක කොටසක් අපි අරගෙන ඒක කොටස වෙච්ච ආනාපාන සති කියන දේශනාවේ ඒ කොටස අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඉතින් පෞගිය සතිය වෙනකොට ඒ කොටසේ ওই චිත්තපටි සංවේදී අසසිතාමේ දෙතිකදී චිත්තපටි සංවේදී පසසිතාමේ දෙතිකදී කියන තැන ගැන යම්තා ගුරට විග්‍රහයක් කරන්න උත්සාහ කළා. ඉතින් අද කල්පනා කරන්නේ එතනින් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න කියලායි. වචන මතකයක් ඇති පින්නතුනේ අපි පහුගිය දේශනාවේ ඒ දේශනාව අවසානයේට කිට්ටු වෙනකොට මම මෙන්න මෙහෙම එක උදාහරණයක් ගත්තා මට තේරිච්ච විදිහට හරියට තරංගයක් නරඹන රසිකයෙක් ප්‍රේක්ෂකාගාරයේ ඉන්න රසිකයෙක් අරගේ නරඹන කෙනෙක් ඒ දෙපැත්තෙම තියෙන කණ්ඩායම් දෙකේම තියෙන දේවල් දිහා අපක්ෂපාතී විදිහට පක්ෂයක් ගන්න නැතුව පැත්තක් ගන්නේ නැතුව බලාගෙන ඉන්නවා වගේ දෙයක් භාවනාව තුළදී අපිට එක අවධියකදී හම්බ වෙවි කියන. ඒකේ තේරුම තමයි ඔය කියන කොටසට එන්න කලින් අපි ආනපානය දකිටත් කලින් අර සද්ද බද්ද අහලා හිත දුවන ඒවා දැනගෙන ශරීරයේ මතු පිට තේරුම් අරගෙන ඒක වටේටම යන්න ඉගෙනගෙන ශරීරයේ ඇතුලේ ඉන්න ඇතුලේ තේරුම් අරගෙන ඒ ඇතුලේ ඉත ඉගෙනගෙන හුස්ම දැනගෙන ඔය හැම එකක්ම කරනකොට මගේ අදහස උනේ ඒ හැම දෙයකටම තිබිච්ච යම්කිසි මානසික සංගතක කීපයක් තිබිලා තියෙනවා කියන එකයි අපේ හිත පිටිපස්ස. ඒ කියන්නේ එක්කෝ ඒ දේ ආ හොඳයි කියලා ගන්නටත් එහෙම නැතිනම් ඒක ඕන නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නටත් වගේ අන්න එහෙම කාරණා දෙකක අපි දෝලණය වෙමින් තිබුණ විත්තිය ඔයයන්ට අපි කතා කළා. එතකොට ඔය හිතාංශයේ තියෙන ඔය පාලනය කරන්න පුළුවන් ඒ ලක්ෂණේ ඒ පාලනය කරන ලක්ෂණේ අපිට හම්බ වෙන්නේ ඔය කියන චිත්තානුපස්සනාව කියන ඒ අවධියේදී තමයි. එතකොට ඒක කරන්නටයි මගේ අර යෝජනා උනේ මුලක ඉඳලම අර කමඨහන් වார்த்தාව සුද්ධ කරන එක හෝ එහෙම නැත්නම් කමඨහන් වார்த்தාව සකස් කරගන්න එකයි කරන්නේ. ඒක අනිවාර්ය දෙයක්. එහෙම නැත්නම් ආපස්සට ආපස්සට බලන එක විමර්ශනය කරන එක මතක් කරන එක තමයි ප්‍රධාන මංගියක් වෙන ප්‍රධාන පාර්ශ්ව ප්‍රධාන සාධකය. ඉතින් ඔය කියන දේ අපි කරා නම් චිත්තපටි සංවේදී කියන කොටසට එනකොට ඒ අවධියේදී අපි භාවනාවේ ආපස්සට සිහිපත් කරන්න පටන් ගනීවි. ඒ දේවල් වල තිබිච්ච ඒ දේ ඒ හැම එකක්ම ස්පර්ශ කරනකොට ඒ දවසේදී භාවනාවේ ඒවා ස්පර්ශ කරනකොට ඒක පිටිපස්සේ තිබුණ චෛතසික මූල ධර්මයේ මොකක්ද කියන එක හඳුනාගෙනමින් එහෙම නැතිනම් ඒක තේරුම් ගන්න උත්සාහ කරමින් අපි භාවනාව කරගෙන ඉන්නේ. සිහිපත් කරා. මේක කල්පනා කරන එක නෙමෙයි. මේක සිහිපත් කිරීම. නම් මතකයේ ආවර්ජනය කිරීම. ඔය කියන මතකය ආවර්ජනය කිරීම කියන එකේ බොහෝ වෙලාවක් බොහෝ කාලයක් ඉඳ පුරුදු වුණොත් ඔය කියන චිත්ත පටිසංවේදී අසසිතාමීති සික්ඛති චිත්ත පටිසංවේදී පසසිතාමීති සික්ඛති කියන තැනට වෙලා බොහෝ වෙලාවක් ඉන්න පුළුවන් වුණා. මට ඊට කලින් වගේමයි මේකත්. අන්න එතනදී අපිට හම්බ වෙන්න පුළුවන් මේකේ තියෙන සංඝටක ගොඩක් තියෙනවා කියලා. මේකේ අස්සෙත් මේ සිටුවිල්ල අස්සෙත් සංඝටක ගොඩක් තියෙනවා කියලා. ඒ සංඝටක හරියට තේරුම් කරලා දුන්නොත් තවත් විදිහකට මම දන්නවා මේක බොහොම අමාරු විස්තර කරන්න අමාරු කොටසක් කියලා. ඒක ගණන් ගන්න එපා. මම හිතනවා තේරෙවි කියලා. තේරෙන්න ඕන. ඇත්තටම භාවනාව සිදු කරගෙන යනවා නම් හරියට ප්‍රතිපඨාණයට අනුව අර ප්‍රේක්ෂකාගාරයේ ඉන්න රසිකයා අපක්ෂපාතී විදිහට නිරීක්ෂණය කරගෙන ඉන්නකොට පක්ෂයක් ගන්න නැතුව අපි උනත් හරියට බලාගෙන හිටියොත් වෙනතනේ ඒ එක එක කණ්ඩායමක දැන් කණ්ඩායම් දෙකක් සෙල්ලම් කරන්න අඩුම තරමේ ඒ එක කණ්ඩායමක ඒ සෙල්ලම් කරන අය නැත්නම් ඒ ක්‍රීඩා කරන අය අතර ඒ එක එක ක්‍රීඩකයා ගාවත් අපි හිතමු ක්‍රීඩකයෝ ගොඩක් ඉන්න ක්‍රීඩාවක් නම් මේක. එක එක ක්‍රීඩකයා ගාවත් තියෙන පුළුවන් එක එක ලක්ෂණ, එක එක දක්ෂතා, එක එක හැකියාවන්. ආන් ඒ වගේ එකක් අපිට හම්බ වුණා මතකද? භවනාවේ මුලක ඉඳලා. මම ලේසි තැනක් අරගන්න. ඔයයන්ට මම කියලා දුන්නා මතකද මම හිතන්නේ දේශනාවේ ඔය පස්වෙනි හයවෙනි වගේ දේශනාවල් වල අර ශරීරය තුල මෘදු සැහැල්ලු ලක්ෂණයක් හම්බ වුණොත් කොහේ හරි තැනක බලන්නේ කියලා ඒකට සාපේක්ෂව ඒ කියන්නේ එක කකුලක නම් අනිත් කකුලේ කොහොමද ස්වභාවය ඊට පස්සේ උපදේශය දුන්නා උපදේශයක් වුණා ඒ මෘදු සැහැල්ලු වගේ බව ඒ මෘදු සැහැල්ලු ලක්ෂණ ටික පුළුවන් තරම් වර්ධනය කරගන්න වර්ධනය කරගන්න කියලා මුළු ශරීරය පුරාම ඒක හරියට අර දක්ෂ පීඩකයෝ එක්කෙනා දෙන්නව අල්ලගෙන ඒ වගේ දක්ෂතාවයකට අර අනික් පීඩකයන්ව පත් කර ගන්නවා වගේ වැඩක්. ඒකට මේකේ තේරුම අදක්ෂයා කියන එක න පැහැර බැහැර හරිනවා හෝ බැහැර කරලා දානවා හෝ එහෙම එකක් නෙවෙයි. කොහොම නමුත් අපේ භාවනාව තුළ හඳුනා ගන්න ඕන අපේ මේ කරගෙන යන ව්‍යායාමයේදී මෘදු සැහැල්ලු ලක්ෂණ කොහේ හරි ශරීරේ මතුවුනොත් එහෙම හිත ඕකට පණින අනිවාර්යෙන්ම පණින ඒ පෙන්හත් හිත මේකට ලං වුණත් කිච්චු වුණත් ආය තවත් පැති වලින් ඒක ඒක නැති වෙලා යන්න පුළුවන් අපිට මුදු සහැළු ලක්ෂණ ආපවිත්‍ය ඔයත් භාවනාවේදී කියනවා භාවනා කපටහනදී කියනවා හැබැයි ඒ වුණාට සමහරක් වෙලාවට ආය ශරීරයේම තියෙන මොකක් හරි තව වද වේදනාවක් හින්දා ඒක නැති වෙලා යනවා. මේක හරියට සුඛිනෝ දුක්ඛං උපජ්ජති වගේ. ඔබ තියෙන අංගුත්තර නිකාය 8 සූත්‍රය හොයලා බලන්න ඕන. අපුසගාපති සූත්‍රය. ඒ කියන්නේ මගේ යෝජනාව උනේ අර පස්සද්දි ගුණය මෘදු සැහැල්ලු ගුණයක් හදාගත්තා නම් හෝ ඇති වුණා නම් හෝ දැනුණා නම් තේරුණා නම් ශරීරයේ තුල තියෙන යම් කිසි යම් කිසි කොටසක හදිස්සි වෙන්න නාකයි මේක වර්ධනය කරගන්න හෝ නැත්නම් මේකෙන් එහාට යනවා. ඊටම කියනවා මේකෙන් එහාට යනවා. එලා එහෙම හදිස්සි වෙන්න නාකයි හෝ අපේ කට්ටිය කරන එක තමයි අසද්දියත් අනිත්‍ය හැටියට දකින්න ඕන. ඒකත් බැහැර කරන්න ඕන. ඔකට ඇලෙන්න හොඳ නැහැ කියලා එහෙමත් හිතනවා. ඒක ඇතින් හරි අහිංසකයි. මොඩයි කියලා කියන නාකයි මොඩයි කියන්නේ හොඳ නැහැ. මගේ යෝජනාව ওই පස්සද්ධි ගුණය කියන එක ඇති වෙච්ච විදිය හොඳට ඉගෙනගෙන ඒ ඇති වෙච්ච පස්සද්ධි ගුණය පුළුවන් තරම් මුළු ශරීරේ පුරාටම වර්ධනය කරගන්න. ඕක ගැන ඊට කලින් කියලා දුන්නා. ආන් ඒ වගේ වැඩක් අපිට හම් වෙනවා පින්නතුනේ. චිත්තානුපස්සනාවදිත් කරා. මේ එක කුසලතාවයයි එක එක ධර්මතාවයයි මේ सिद्ध කරන්න බුදුන් වහන්සේ අපිට මේ උගන්වන්නේ. හැබැයි මේ චිත්ත සංඛාර පරිසංවේදී කියන කොටසට අඩිය කියලා ඒ චිත්ත සංකාර ටික නැති කරගෙන ඊට පස්සේ චිත්ත පරිසංවේදී කියන කොටසට ආපු කෙනාට තමයි ඔය හිත අස්ති තියෙන ඒ සංඝටක ටික හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක හරියට අපිට කරන්න පුළුවන් උනේ කොහොමද? අර කය දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙන විදිහේ සිහියක් tempatකමක් ඇති වුණාම ඒක දිහා බලාගෙන ඉන්න කාලයක් ගන්න. ඒක හදිස්සිය වුණොත් එහෙම කකුල පටිනවා. භාවනා මාර්ගය තුල උදාහරණයක් කියන්නේ හිමීටම යන කෙනා කොහොම ඉක්මනට වැඩි හදිස්සි කෙනා අල්ප ගාණක් ගන්න හිමීටම යන කෙනා කොහොම ඉක්මනට වැඩි ඉවර මම ඒකෙහිඳ අපේ භාවනාව තුළ අපි ඉන්න අවධිය හොඳට තේරුම් අරගෙන ඒක තුළ උපරිම දක්ෂතාවය දක්වන තරමටම පුරුදු කිසි ප්‍රශ්නයක් අපි යමක් ඉගෙන ගන්න අනිවාර්යෙන් එක. ඉතින් කොහොම නමුත් ඔය චිත්තපටි සංවේදී කියන කොටසට වෙලා අපි ආපස්සට මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනකොට අපිට හම්බ වෙයි මෙන්න මෙහෙම ලක්ෂණ ටිකක් මම ඒක පොඩ්ඩක් ගොනු කරාට ඒව හරියට අපිව දුකට ඇදලා දාන මානසික අවශ්‍යතා ටික පස්සේ ඉන්න පුළුවන්. උදාහරණයක් හැටියට ආනාපානය හොඳට තේරෙනකොට ඒ තේරෙන එකට අමනාපයක් දක්වන මනසක් අපිට තියෙනවා. ආනාපානය හොඳට තේරෙන්නේ නැති වෙනකොට ඒකට තමනාපයි කොහොමද? ආනාපානය හොඳට තේරෙනකොට ඒකට තමනාපයක් ඇති වෙනවා. එහෙම හිතක් අපිට තියෙනවා. ඒ වගේම මේ තියෙන ගැටලුව තියෙන ප්‍රශ්නය වැඩි කරවන ඒ විදිහේ ඒ විදිහේ මානසික අවශ්‍යතාවයක් අපි ගාවක් තියෙනවා. එහෙම නැත්නම් අපිව අසන්තෝෂ කරන අසතුටු කරවන්න යොමු කරවන විදිහේ දර්ශනයක් දැක්මක් නැත්නම් අදහසක් අපේ හිතාසෙ තියෙනත් පුළුවන්. ඒ ඒ තියෙන ඒ ඒ අවස්ථාවන් වල. එහෙම නැතිනම් විශේෂම එකක් තියෙනවා බලපෑම් කරවන. උදාහරණයක් හැටියට කියනවනම් තියෙන ආශ්වාසයට හෝ තියෙන ප්‍රාශ්වාසයට බලපෑම් වෙන්න කරනවා ඒක වෙනස් කරන්න උත්සාහ කරනවා ඒක මාරු කරන්න ඒක සකස් කරන්න අන්න ඒ වගේ දේවල් පාලනය කරන්න හදන හිතක් තියෙනත් පුළුවන් මේ වගේ තියෙන මේ මේ කියන්නේ මේ මේ වගේ අපිව කලබවන්න උත්සාහ කරන යම්කිසි අවශ්‍යතාවයකුත් අපි ওই දකින්න දකින්න හැම අවස්ථාවකදීම අපේ පිටිපස්ස ඇවිල්ලා අපිට කතා කරන්න කිව්වා. මම එන්නේ ඒකටයි කිව්වේ අපි රූප දෙන්නවයි කියලා. ඔතන මතකයි. ඒ කියන්නේ අපි කොච්චර උත්සාහ කළත් භාවනාව තුළ මේක කරගෙන යන්න අර හිත අස්තෙන් කතා කරලා කියන යම් කිසි ධර්මතාවයකදී තියෙන්න පුළුවන්. අර තියෙන සන්තෝෂය විනාශ කරලා දාන්න. අපිට තියෙන නිදහස නැති කරලා දාන්න. අසන්තෝෂය වර්ධනය කරනවා. දුකට පමුණුවනවා. මේ තියෙන තියෙන වටපිටාව ටික කලබල කලබල කරනවා. ඊට පස්සේ ආයෙ කිව්වොත් එහෙම විශේෂයෙන්ම මේක පාලනය කරනවා. මේ වගේ ලක්ෂණයක් අපේ හිතාස්සෙන් කතා කරලා කියන්නේ. ඇත්තම කියනවා නම් ඔය සිද්ධ වෙන්නේ ඒ ක්‍රියාත්මක වෙන්නේ අපේ හිතේ තියෙන සාමාන්‍ය ස්වභාවය. සාමාන්‍ය ජීවිතේදී අපි සිද්ධ කරන වැඩ කටයුතු කරන යම් කිසි විදියක් තියෙනවද? ඒක තමයි ඒ සිද්ධ. කොහොම නමුත් ඔය අතර තියෙනවා තවත් කොටසක් කොහොමද අපිව ප්‍රශ්නෙන් විසඳන විදිහට මේ මේ ගමන් කරන කොටසක් තියෙනවා ඊට පස්සේ අපිව කලබලයක් නැතුව සමාහිත කරන විදිහට අපි යොමු කරන මානසික සංගටික ටිකක් තියෙනවා පාලනය කරන්න හිතන්නේ නැතුව පාලනයකින් තොරව පාලනය වෙන්න ඉඩ දෙන විදිහේ අදහසක් එහෙම තියෙන්නත් පුළුවන්. ඒ වගේ අදහසක් එක්ක ඔය කියන ආස්වාසය දකින්න, ප්‍රාස්වාසය දකින්න, ශරීරයේ දකින්න, ප්‍රීතිය දකින්න, සුඛය දකින්න, හිත දුවනවා නම් දුවන එක දකින්න, සද්ද ඇහෙනවා නම් සද්ද ඇහෙන එක දකින්න. ආන් මේ හැම එකකටම අපිට භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් මේක ඇස්සේ තියෙනවා. එතකොට ඒ ඒ ඒ දේවල් දිහා ගොඩාක් කාලයක් බොහෝ කාලයක් ওই කියන චිත්තපටි සංවේදී කියන කොටසත් එක්ක රැඳිලා ඉන්න ඉන්න අපිට හම්බ වෙනවා. මේ හිත අපේ පිටිපස්සෙන් ඉඳලා අපිට තල්ලු කරන ඒ වගේ පැති දෙකක් තියෙනවා. පැති කීපයක් තියෙනවා. ඒ පැති අතර සමහර පැතිවල අපිව දුකට ඇදලා දානේව තිබ්බා වගේම සමහර පැති තියෙනවා අපිව අපිව ඇත්තටම දුකින් නිදහස් කරනවා කියන්නේ. මගේ තේරුම හැටියට ඔන්න ඔය දුකින් නිදහස් කරවන පැති ටිකයි අපි ඉගෙන ගන්න ආනාපානයේදී. අර අභිප්‍රමෝදයන් චිත්තං සමාහිතං චිත්තං විමෝචං චිත්තං කියන ඔන්න ඔය කාරණා තුන. අභිප්‍රමෝදයන් කියලා කියන්නේ ප්‍රමෝදයට ලක් කරන ඒවා. අපි සන්තෝෂ කරවන්නේ නැත්නම් කලබල නැති කරවන. ඒකෙන් ඒකෙන් ආවම ඊළඟට කොහොමද සමාහිත භාවයකට තමයි එන්නේ. සමාහිත කියලා කියන්නේ තැම්පත් කරවන, හිත සකස් කරවන, කලබල ස්වභාවයෙන් බැහැර කරවන. ඒ වුණාම අපි ඉගෙන ගනිවි දුක කියන එක හදාගන්න ඒ මානසික අවශ්‍යතාවයේ නැතුව ඒ දුක නැතුව කරුණාකාරණා එක්ක රැඳිලා ඉන්නේ කොහොමද? ඒ දුක නැතුව ආස්වාසේ සංකාංශංශේ දකින්න කොහොමද? දුක හදාගන්න දේවල් වලින් නිදහස් වෙලා විමුක්ත වෙලා බැහැර වෙලා අර කියාපු සද්දය අහන්නේ කොහොමද? හිත දුවන එක දකින්නේ කොහොමද? ශරීරයේ උඩ වැස්සු නලිනවා නම් උන්ව දැකගෙන ඉන්නේ කොහොමද? ශරීරයේ අභ්‍යන්තරයේ මෙනෙහි කරගන්නේ තේරුම් ගන්නේ කොහොමද? ආස්වාසය ප්‍රාස්වාසයේ තියෙන විදිහට දැනගන්නේ කොහොමද? ප්‍රීතිය දැනගන්නේ කොහොමද? සුඛය දැනගන්නේ කොහොමද කියන වගේ මේ හැම එකකටම ඔය කියන කාරණා ටික අපි පුරුදු කරන්න පටන් අන්න එතකොටයි පින්නතුනේ අපි අභ්‍යන්තරිකව දුකෙන් නිදහස් වෙන්න ඉගෙන ගන්න අය බවට ප්‍රතිපත්තයි. අපි හිතන්න නාසයි බුදුරජාණන් වහන්සේගේ මේ ධම එක්තරා ප්‍රතිපදාවක් කරගෙන යනකොට ගාල වැටෙන එකක්. ඒ එහෙම වෙන්නේ නැහැ. අනිත් ආගම්වල කියන්නේ මහා බ්‍රහ්මයා මේ ලෝකෙ මවනවා එයාට ඕන විදිහට පාලනය කරනවා බුද්ධ ශාසනය උගන්වන මහා බ්‍රහ්මයා තමයි ඔබත් අපි තමයි මේක මවන්නේ මනෝ පුබ්බංගම ධම්මා ওই මනස ඔයත්තුකාවයි මං ගවයි තියෙන්නේ අපි මේක සාදා ගන්න අපි මේක නිෂ්පාදනය කරන්නේ මේකේ දුකට යන පැත්ත හඳුනාගෙන ඒ දුකෙන් නිදහස් වීමත් සැපතට නැත්තම් ශාන්තියට නිවනට යන පැත්ත හඳුනාගෙන ඒක පුරුදු කිරීමත් කියන දෙකම අපිම කරනවා. එතකොට භාවනාවේදී අපි ඉගෙන ගන්න ඕනේ අපිව අර අභිප්‍රමෝදය කියලා කියන ප්‍රමෝදයට ලක් කරවන්නේ නැති මානසික සංගතක මොනවද අසමාහිත කරන සංගතක මොනවද කියනවා. අපිව විමුක්තියකට නැත්නම් අතහැරීමකට දහස් වීමකට බැහැර කිරීමකට ශාන්තියකට සැනසීමකට පත්තරවන්නේ නැති අදහස් මොනවද කියන්නේ මේ හැම එකක්ම තේරුම් එතකොට පින්නතුනේ අපි අවංකවම භාවනාවේ යෙදෙනවා නම් මේ කියාපු හැටියට මේ පේන්න පටන් ගන්නේ ඔයත්තන්ගේ මගේ ජීවිතවල ජීවිත කතාව. සාමාන්‍ය ජීවිතේ කෙනෙක් ඉන්නවා කියන්නේ හැම එකම පාලනය කරන්න ඕනේ. එයා භාවනාවට ගියත් කරන්නේ ඕකම තමයි. ඕකම තමයි. හැබැයි එයාට ඒක වෙනස් කරගන්න තේරුණා කියන්නකො. ඒ කියන්නේ වෙනස් කරගන්න ඕන කියලා හිතුණා කියන්නකො. දන්නේ නැහැ ක්‍රමය මොකද්ද කියලා. දැන් ඔය තැන තේරෙන ක්‍රමය මොකක්ද? අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සතර සතිපට්ඨානය තමයි හැම දුකකටම හැම ශෝකයකටම හැම කරදරයකටම ඒ දේවල් වලින් නිදහස් වෙන්න භාවිතා කරන්න තියෙන එකම එක මෙවල. ඒක කොයි තරම් සාධාරණද? ඒක කොයි තරම් නම් ඇත්තක්. ඉතින් ඔය කියන විදිහට භාවනාවේදී ඔය කියන ලක්ෂණයන් ටික අපි හඳුනා ගත්තා නම් ඒව හඳුනාගෙන අර දුක දැකලා ඒ දුකින් නිදහස් වෙන්න ඒ දුක දැක දැක දුකට අතපොවන්නේ නැතුව දුක නැති විදිහකින් ගමන යන්න ඉගෙන ගත්තා නම් අන්න ඒ කෙනාට තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම. ඉන්නතේ මේක එතකොට ඔයත්ොත් මමත් අපි අපි වෙනුවෙන් කරන්න ඕනේ. මේක ඇත්තටම සත්‍යයනාවකින් හෝ ප්‍රාර්ථනාවකින් ලැබෙන එකක් නෙවෙයි කියලා දැන් ඔයත්න් තේරෙනවා කියලා මම බලාපොරොත්තු. ඒක එසේම වෙන්නත් මේක අපි අපි වෙනුවෙන් කරන්න ඕන. බලාපොරොත්තුවක් හදාගත්තට හෝ ප්‍රාර්ථනාවක් කළාට මේක මේක සාක්ෂාත් වෙන්නේ නැහැ. මේක ලැබෙන්නේ නැහැ. මේ සංසාරගත මේ ප්‍රශ්නේ හදාගත්ත කෙනා අපි නම් ඇත්තටම අපේ මහා ප්‍රශ්නේ අපි විසඳමු. අපිම තමයි මේකේ තියෙන උමනාය පාකන්ටි හදාගෙන මේ ශරීරය අපිට ඕන විදිහට සකස් කරගෙන මෙහෙම තියෙන්න ඕන මෙහෙම තියෙන්න ඕන කියලා හිතාගෙන මේ ගමන යන්නේ. එතකොට මේකෙන් නිදහස් වෙන ඒ කාරණාව सिद्ध කරගන්නට පුළුවන්කම තියෙන්නේ ඔබටත් මටත් අපි අපිට. එතකොට පින්නදින භාවනාව තුළ ඔය කියන ලක්ෂණයන් ඇති කරගන්න පුළුවන් නම් හදිස්සි වෙන්න එපා චිත්තානුපස්සනාව තුළ තියෙන ඕවම එහෙනම් විඝාට කරගන්න යන්න ඕනේ එහෙම එහෙම කියලා. එහෙම එකක් නෑ මේක කරපින්. ඉස්සෙල්ලා තමන් ඉන්න ඔකට කියන පරණ භාෂාවේ ඉන්න අහ කියලා. තමන් ඉන්න තැන හොඳට තේරුම් ගන්නට අවංකව. සාමාන්‍ය ජීවිතය තුළ තමන් කල්පනා කරලා බලන්න තමන්ගේ කල්කිරියාව ගත වෙන විදිහත් එක්ක තියෙන දේවල්. ඒක හරියට තේරුම් අරගෙන ඒක අනුමත කරන්න. තමන්ගේ වැරදි තියෙන්න පුළුවන්. ඒව අනුමත කරන්න. ඔව් මංගා මේ වැරද්ද තියෙනවා. භාවනාවේදී ඒ වැරද්ද අපි අනුමත නොකළා නම් අපේ යතින් ඒ වැරද්ද වෙනවාමයි ආයෙත් එකක් පැහැදිලිවට මම කියන්නේ. ඒ වැරද්ද වෙනවාමයි. හැබැයි අපි සාමාන්‍ය ජීවිතේ අපි ගාව තියෙන අඩුපාඩුවන් ටික අනුමත කළා කියන්නේ. ඒක තේරුම් ගත්ත කියන්නකො. භාවනාවේදී එතකොට පේන්න පටන් ගන්නවා. ඔව් මෙහෙම එකක් තියෙනවා තමයි. ඒක අහු වෙනකන් ඒක තේරෙනකන් අපි සංසාරගතව තමයි. අන්න ඒකෙනුයි නිදහස් වෙන්න ඕනකම් තියෙන්නේ. මම බොහොම උත්සාහ කරනවා මේ මේ කොටස ගැන ගොඩක් විස්තර කරන්න. සමහර කලාවල්වලදී ඒක හරියට එළියට එන්නේ නැද්ද මන් දන්නේ නැහැ. අද කොහොමද ටිකක් අලුතකුත් තියෙනවා වීඩියෝ එකකුත් පේනවා ඒකත් එක්ක පොඩ්ඩක් නිකන් හරි ඇට්‍රැක්ෂන් බවකුත් තියෙනවා මම හිතනවා ඔබට හුරු වෙයි කියලා කොහොම නමුත් භාවනාවට පුළුවන් තරම් නැඹුරු වෙන්න බලන්න එහෙම නැඹුරු වෙලා ඔය කියන අවස්ථාවන් ටික අපේ ජීවිතය තුළ තියෙන විත්‍ය ස්පර්ශ කරන්න බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය කියන භාවනාව සුවිශේෂයි. ආය වෙන වචනයක් මම හිතනවා වෙන වචනයක් නැහැ ඒක තමයි හරියන්නේ. සුවිශේෂයි. මොකද මේක මුල ඉඳලා අගට හැටි ලස්සනට බොහොම පිළිවෙලට කියලා දෙන්නේ. ඉතින් මේ විදිහට කටයුතු කරගන්න පුළුවන් නම් අපි අර දුකට ඇදලා දාපු තණ්හාව කියන එක අපේ ඇස්සේ හිටපු විදිහ අපි තේරුම් අරගනීවි. ඊළඟට අපිට තියෙන්නේ ඒ තේරුම් අරගෙන එයාට අසු නොවි එයාගෙන් බැහැර වෙන එක. මතකද ඔයතනවා මෙහෙම කතා ටිකක් පස්සේ මුලදී කිව්වා. තණ්හාවෙන් ඉඳම තමයි අපි තණ්හාවෙන් නිදහස් වෙන්නේ කියලා. තණ්හායි නිසායි තණ්හායි පරිත්‍යං කියලා. මේ වගේ තැනකට එනකොට ඔයතන තේරෙනවා ඇති මම කියපු හරුපේ මොකක්ද කියලා. ඒ කියන්නේ ඔය හිත යන විදිය දැනගත්ත හන්ද තමයි ඒ හිතේ මේ මේ කොටස් ටිකක් තියෙනවා කියන එක තේරුම් ගත්ත හන්ද තමයි දැකගත්ත හන්ද තමයි අපි ඒව නිදහස් වෙන්න භාවිතා කරන්නේ. හිතන්නකෝ ඔය ගොය කියන සිතුවිලි වලට අපි තවත් සිතුවිල්ලක් කල්පනා කරන්න හෝ මෙනෙහි කරන්න වගේ එහෙම දෙයක් කළා නම් ප්‍රතිපත්තහණයට බැහැර වෙලා අපේ හිතේ මෙහෙම එකක් තියෙන විදිහවත් අපි ඉගෙන ගන්නේ. මම කියන්නේ නැහැ එහෙම මෙනේ කරන භාවනාව වැරදි කියලා කියනව නෙවෙයි. එහෙම නෙවෙයි. නමුත් මගේ අදහස වෙන්නේ අපි එතනින් තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ කියලා. අවුරුදු 30කට කලින් මෛත්‍රී භාවනාව කර කර ඉන්න නම් තාමත් මෛත්‍රී භාවනාව කරනවා නම් හොඳයි නරක නැහැ. මෛත්‍රී භාවනාවේ නිවන් දකින්න බෑ කියලා කියන්නේ නැහැ මම. නමුත් තාම තරහ යනවනේ. නේද? මුස්සලගේ මැස්සයට නැත්නම් මොකද කියන්නේ? එහෙමනම් ඒක අභාවිතයිනේ. අන්න ඒකයි මම කියන්නේ අපි මේක තව ටිකක් ඉස්සර කරගන්න පුළුවන් විදිහක් හදාගන්න ඕනේ කියලා. අපේ හිතේ තියාගන්න ඕනේ හැමදාම අදහසක් මේ වචන අර අර ඉංග්‍රීසි වචනකුත් එක්ක කතා කරන දවසක් අප්ඩේට් කරගන්න පුළුවන් මනසක් හදාගන්න. අලුත් කරගන්න පුළුවන් හිතක් හදාගන්න. ආන්ගේ අලුත් කරගන්න පුළුවන් හිතේ පින්නතුනේ ජීවිතය තුළ අර දුක්සහිත දේවල්ම කල්පනා කරනවා නම් කතා බහ කරනවා නම් හිතනවා නම් හදනවා නම් බලාපොරොත්තු වෙනවා හොයනවා දකින්නවා බුදුරජාණන් වහන්සේගේ ආරාධනාව වෙන්නේ ඊට වඩා සන්තෝෂ වෙන්න පුළුවන් පැති තියෙනවා තව හොයලා බලන්න මම හිතනවා ඒ ටික කරගන්න අද මේ කියලා දුන්න ටිකත් ඒක වාසනාව වෙයි කියලා ඒක ඇසෙන් වේවා කියලා බලාපොරොත්තු සිල් දනාටම කියලා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු